දැන් වෙලාව ගොඩක් ගත වෙලා තියෙන්නේ. තව ප්‍රශ්නයක් අහන්න කෙනෙක් බලාපොරොත්තු ඉන්නවා. නීතා මහත්මිය. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. මම වාසනා ගුණ ගැන අහන්නේ. බුදුරජාණන් වහන්සේ බුදු ගුණ කියනකොට බුදුරජාණන් වහන්සේ ඔක්කොම වාසනා ගුණ ප්‍රහීන කරලා පස්නගුණ මත වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට මම ඔබ වහන්සේ කිව්වා කුසල අකුසල දෙකේම පිහිටි වාසනා ගුණ ශක්තිය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ බොම්බ කාලයක් සරසඟ කාලයක් පුරුදුරලා ඒ පුරුදු කරගත්ත ඒවත් ශක්තිය උනානේ ස්වාමීන් වහන්සේ බුදු වෙන්න ඒ ගුරු පුරුදු කරගෙන එතකොට අපි හිතන්න ඕනේද කුසල වාසනා ගුණ තිබුණා කියලා. එහෙමද නෑ එතන දැන් වාසනා ගුණ කියන්නේ හොඳ හෝ නරක ඇබ්බැහිනේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත් වෙනකන් ඒ ඇබ්බැහි උදා වුණා හැබැයි ਸਰවඥතා ඥානය සාක්ෂාත් කළාට පස්සේ එතනින් එහාට උන්වහන්සේ සිතන කියන කරන සියල්ලක්ම පෙර සසරේ ඇබ්බැහි මත නෙමෙයි කරන්නේ ඒ මොහොතේ ගොඩනැගෙන හේතු සාධක අනුව අභිනවයෙන් එතනට ගැලපෙන හැටියට හිතලා කල්පනා කරලා තීරණය කරලා ක්‍රියාත්මක වෙන. ඉතින් එහෙම කරන්න පුළුවන් වෙන්නේ උන්වහන්සේ හැම විටම සතියෙන් සම්පජඤ්ඤයෙන් සහ ඒකාග්‍රතාවයෙන් ඉන්න නිසා තමයි බුදු කෙනෙකුට එහෙම කරන්න පුළුවන්. ඒත් රහතන් වහන්සේ නමකටවත් ඒ මට්ටම දියුණු වෙලා නැහැ. ඒ නිසා රහතන් වහන්සේට සාංශාරික වශයෙන් තියෙන ඇබ්බැහි. ඒ කියන්නේ සරියුත් හාමුදුරුවෝ දහම් දෙසන්නේ උන්වහන්සේගේ සාංශාරික හුරුවත් එක්කලා. මොගලන් හාමුදුරුව කටයුතු කරන්නේ උන්වහන්සේගේ සාංශාරික හුරුවත් එක. බුදු කෙනෙක් කටයුතු කරන්නේ සාංශාරික හුරුව මත නෙමෙයි ඒ මොහොතේ ගොඩ නැගෙන හේතු සාධක වලට අනුකූලව අලුත්ම ක්‍රමයකට. ඒ නිසා බුදුවරේ කලින් කරපු දෙයක් ආයේ ඒ විදිහෙම ඊළඟ මොහොතේ කරන්නේ ඒ මොකද අර වාසනා ගුණය මත කටයුතු කරන්නේ නැති නිසා. ඒ වාසනා ගුණේ නැසලා කියන්නේ ඒකයි. හොඳයි ස්වාමීන් වහන්සේ හොඳටම තේරුණා. තව පුංචි එකක් තියෙනවා බණ දේශනාවකදී ඇහුවා. දැන් බෝධිසත්වයේ මේ කාලයකදී ගොපළු කෙනෙක් වෙලා එක එළදෙන පියලි තනකොළ කල කනකොට එයාම ඇදලා හොඳ තනකොළ තියෙන තැනකින් තියන්න අවශ්‍ය තිබිලා ඇදලා ගත්තා. ඒතර ඇදලා ගන්නකොට ඒ ගබදෙනට දුකක් වෙනවනේ. එයා බඩ ඉන්න ඉඳලා ඉඳලා නිල තනකොළ කන්නේ. ඒ ඇදලා ගන්න වෙලාව මේ කම්පණයේ දුකට විපාකයක් අර තව කෙනෙකුට දුකක් වුණානේ එතකොට ප්‍රශ්නයක් එනවා චේතනාව ඒක නෙමෙයි කියලා ඒ ඇදලා ගත්ත කෙනාගේ චේතනාව මේ බුදු සත්‍ය උනත් හොඳ දෙයක් කරන්නනේ එතකොට කොහොමද අරයට රිදුණා කියලා අර ගමනට එතකොට විපාකයක් තියනවා කියලා මේ බණ දේශනාවකදී හැවුවා ඒක තේරුම් ඒක තමයි දැන් අපි මුලින් කතා කළේ කර්මයේ විපාක දෙවිධයකට ලැබෙනවා. අපි මීට ඉස්සෙල්ලා කතා කරපු දේශනත් ඔබතුමිය පුළුවන් වෙලාවල විටින් විට අහන්න පසුගිය දේශනා. ඒවත් අපි පැහැදිලිව කතා කරලා තියෙනවා. කර්මයේ කර්මය සැකසෙන්නේ දෙවිධයකට විපාක දෙන්නේ දෙවිධයකට. කර්මය සැකසෙනකොට මානසික කොටස සහ බාහිර කොටස කියලා දෙකක් තියෙනවා. දැන් යම්කිසි කෙනෙක් සතෙක් මරන්නට හිතනවා. එතකොට එතන ඒ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන බුද්ධ දේශනාව අනුව අපිට එතන පැහැදිලි වෙනවා අර ඝාතන චේතනාවත් එක්ක කර්මයක් සිද්ධ වෙනවා. ඒ කර්මය හේතු කොටගෙන ඒතනත්තා දුගතිය උපදින්න පුළුවන්. මරණ මොහොතේ අර ද්වේෂ සහගත මනෝභාවය මතුනොත් දුගතිය උපදින. හැබැයි අකල් මරණ වලටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රවෘත්ති විපාක දෙන්නට ඒක සමත් වෙන්නේ මොකද අර මරන්න හිතුණට මැරුවේ නැත්තම් මරන්න හිතෙනවා නමුත් මරන්නේ නැහැ. එතකොට චේතනාව පහළ වුණා නමුත් භෞතික කොටස සම්පූර්ණ වුණේ නැහැ. එතකොට චේතනාව කිලිටි වෙච්ච නිසා දුගතිය උපදින්න පුළුවන්. හැබැයි අකල්පණයකටපත් වෙන්නේ නැහැ. දැන් ඒතනත්තා මරන්නත් හිතලා හැබෑවටම ක්‍රියාත්මක කළා. මැරුවොත් මානසික කොටස සම්පූර්ණයි, බාහිර කොටස සම්පූර්ණයි. දැන් එතකොට මනස දුර්වල වීම නිසා දුගතිය උපදින්නට පුළුවන්. භෞතික වශයෙන් සතාගේ ජීවිතයට හානි කරපු නිසා ප්‍රවෘත්ති විපාක හැටියට ඉපදුනාට පස්සේ අර දුක්ඛ පීඩාව මතුවෙන්නට පුළුවන්. ඝාතනය වෙන්න පුළුවන්. ඒ වගේ තමයි අතන අර සතාට හොඳ තනකොළ ටිකක් දීමේ යහපත් චේතනාව. ඒතකොට චේතනාව හොඳයි. එතන නරකක් නැහැ. හැබැයි යහපත් චේතනාවෙන් කරපු දේ තුල අර සතාට යම්කිසි පීඩාවක් ඇති වුණා නම් ඒතකොට පීඩා කිරීමේ අදහසක් නැහැ. නමුත් ਵਿਚාරපූර්වක වුණා නම් ඒ පීඩාවත් ඇති නොවි කටයුතු කරන්න තිබ්බා. එතකොට ඒ චේතනාව හොඳයි. නමුත් එතන අවශ්‍ය තරම් සති සම්පජඤ්ඤේ ඥාන සම්ප්‍රයුක්ත වෙලා නැහැ. ඒ නැතිකම නිසා තමයි අර පීඩාව ඇති වෙන්නේ සතර. එතකොට එහෙම වුණාම චේතනාව හොඳ නිසා එතන කුසලය. හැබැයි අර භෞතික වශයෙන් පීඩාවක් ඇති වෙච්ච නිසා ඒක සසර ගමනේ යම් ප්‍රමාණයක පීඩාකාරී තත්වයක් ඇති වෙන්න ප්‍රවෘත්ති විපාක වශයෙන් මතුවෙන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ හොඳටම තේරුණා ඔබ වහන්සේට පතන පරිදි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. හොඳයි.